අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති අජ්ජස්සං වා වේදනාසු වේදනානුපස්සී නිරති බහිද්ධා වා වේදනාතු වේදනානුපස්සී යති අද්ධත්ත බහිද්ධා වා වේදනාතු වේදනානුපස්සී යති සමුදය ධම්මානුපස්සී වා වේදනාතු විහෙරති අය ධම්මානුපස්සී වා වේදනාතු විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා වේදනාතු විහෙරති අත්ති වේදනාදිවා ධනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේවඥානමත්තාය පටිච්චසමුත්තාය අනිසිතෝච විහෙරති නච්ච කිංචි ලෝකේ උපාදීයති දේවං පිස්සෝ බහික්කවේ ධික්ඛු වේදනාදි වේදනානුපස්සී විහෙරති මේ යෝගාද මහා සංග්‍රහය පිළිසෙන්න කරයි. අද අපි ප්‍රතිපත්තාන සූත්‍රදේශනාව අනුව පළවෙනි පැත්තේම මුදිතාතා පාඨාගෙන ඉන්න මේ ධර්ම දේශනා මාලාවේ 24 වෙනි පැය නැත්නම් 24 වෙනි ධර්ම දේශනාවයි මූල ආරම්භ කරන්න යෙදුනේ ඒකෙන් අසුභිය සතිපීඨය තුළ ඉදිරිපත් කරගත්තු වේදනානුපස්සනාව කියන දෙවෙනි ප්‍රතිපත්තානේ නිමාවයි සටහන් වෙන්නේ. මේ වේදනානුපස්සනාවේදී ප්‍රධාන වශයෙන් සරුවචන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළා වේදනා කොටස් තුනක් සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා කියන මේක ධර්මය විස්තර සාහිත්‍ය විස්තර කරනකොට සෝමනස්ස දෝමනස්ස කියන තව දෙකක් මේකට එකතු කරනවා. සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා ඊගාට උපේක්ෂා වේදනා. ඒ සුඛ කියනකොට අර පහකට කල්ලා ඉන්න අවස්ථාවේදී සුඛ වේදනාව කියලා පෙන්වන්නේ කායික වශයෙන් දැනෙන සුඛය. ඒකට සාපේක්ෂව සෝමනස්යක් ඇති වෙනවා. ඒකට කියන්නේ චෛතසික වශයෙන් හිතේ ඇති වෙන සුඛය. දුක්ඛ විවහාම නැත්නම් දුක්ඛ වේදනා කිව්වහම එතන ඉගෙනෙන්නේ ඒ කායයට වැටෙන ඕලාරික දුක. දෝමනස්ස කියලා කිව්වහම ඒ අඳුර හිතට පහළ වෙන්නා වූ හිතේ පහළ වෙන්නා වූ චෛතසික දෝමනස්සේ උපේක්ෂාව කියලා පහකටත් යනවා. මේක පිළිබඳව සාමාන්‍ය චිත්‍ර කර දීම ඉතර අමාරුනේ මේ ප්‍රසිද්ධයි ඒක කවුරු දන්නවා සබ්බ දුක්ඛ උපේක්ෂා කියලා. තව ගොඩක් වෙලාවට විවහාර ලෝකයේ මේ උපේක්ෂාව කියන වචනේ පාවිච්චි කරන අඩුයි වේදනාව කැදෙන්නේ සැප සහ දුක කියන දෙකට. ඒ නිසා දුක සැප දෙන්නේ වැඩ පිළිවෙලක් තමයි මේ ජීවිතය කියන්නේ දුක සැප දෙන්නේ වැඩ පිළිවෙලක් තමයි සංසාර කියලා කියන්නේ වක්ත දුක කියලා කියන්නේ මේ සැප දුක අතර මාරු වීමක් මිස ඒ කිසිසේත්ම මුස්තාවක් නිකමනයකට යන්න පුළුවන් තරක් නෙවෙයි. සර්වචන් වහන්සේ හෝ වෙන ආගමික නායකවරු ශාස්ත්‍රඥ වහන්සේලා මේ නිසා උපේක්ෂා වේදනාව කියන එක ආධ්‍යාත්මික විකල්පයක් වශයෙන් එහෙම නැත්නම් මේ සැප දුක හොයන සාමාන්‍ය අනිත්‍යයක් යන යන්ට මේ ආධ්‍යාත්මික වශයෙන් යම් කිසි තහන් එලියක් ලබා දීමට මේ උපේක්ෂාව උපේක්ෂා වේදනාව කියන හඳුන්වා දෙනවා. තියෙනවා මේකේ මේ හඳුන්වා දීමේ ප්‍රධාන ගෞරවය සර්වඥ වහන්සේට නෙවෙයි තිබෙන්නේ ඊට කලින්ම ඒක හඳුන්වන්න තිබුණා. කොහොම නමුත් මේ සෑම ආධ්‍යාත්මික පැත්තට ආගමික පැත්තට ලැබුණක් වෙන්න හදන සෑම අත්පුරුෂයෙක්ම මේ උපේක්ෂා වේදනාව ඇති වටිනාකම උපේක්ෂා වේදනාව ඇති සංගවිච්ඡ ස්වરૂපය උපේක්ෂා ස්වરૂප වේදනාව ඇති තාමත් නොදන්නා ගතිය උඟාවක් මතු කරලා දීමට විශේෂ උනන්දුවක් කරනවා මේ කොටස ඔක්කොම කර්මේ සහ කර්මඵලයේ අදහන හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල නරක දේ කළොත් නරක ප්‍රතිඵල කියන සම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය ඉදි ගන්න ආගම් වශයෙන් ආධ්‍යාත්මික අතුලාන්තයක් වෙන්න තැන්වලදී මේ උපේක්ෂා වේදනාවට සෑහෙන තනක් මතකලා දෙන්න උත්සාහ කරනවා. යෝගාවතරේ උනත් නැත්නම් අපි ගත්තොත් ධර්මයේ පිළිබඳව හැදෑරීමක් ඒ කියන්නේ පොත්පත් පරියත්ය හැදෑරීමක් කළත් ඒකේන හුඟක් වෙලාවට සැප දුක් වේදනා පිළිබඳ දැක දැනගෙන හදාගත්තට පස්සේ තමයි මේ උපේක්ෂා වේදනාවට ඇස්සරෙන්නේ ඒක පිළිබඳ අවබෝධයක් නමුත් අපි සාමාන්‍යයෙන් සර්වඥ වහන්සේ ලෝකේ දිහා බලන ආකාරයෙන් රහතන් වහන්සේ නමක් ලෝකේ දිහා බලන ආකාරයෙන් බලතුහම මේ පුතක්ඥය දුක සැප දෙක අතරමත් අතරමැද අතරමං වෙලා මේකේ සැප විතරක් හිරීමේ නිෂ්ඵල ප්‍රයත්නයක යෙදෙනස් නමුත් නැත්නම් දුකත් සැපත් අරගෙන චෝදනා යෝජනා නඩු හබ රණ්ඩු සරුවල් කරගෙන හිටියත් ලෝකේ වැඩියක්ම පවතින්නේ නම් උපේක්ෂා වේදනාවේ බව. අවබෝධයේ තලතුණකමත් එක්ක අවබෝධයේ වැඩි හිටකමත් එක්ක අවබෝධයේ පරිපූර්ණ භාවයත් එක්ක පරිත්‍යාත් එක්ක ඉබේම වැටෙන දෙයක්. ඒකේ තියෙන වන්තරික ස්වરૂපයේ ඒකේ තියෙන මායාකාරී ස්වરૂපේ නිසා ඒ පිටස්තන කෙනෙකුට නාහතු කෙනෙකුට ඉතාමත් අමාරුයි විස්තර කළ දෙන්න අපිට සතුටු වෙන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. මේ කාරණා ටික කොහොම අපි පිළිච්ච කළා කරලා තියෙනවා. මේකවල තලක් තියෙනවා තලකලා තලසිච්ච. මුතලසු උපේක්ෂාව අමතක කරලා මෙච්චලසිච්ච. සැප දුක අතර කෙලසිච්ච සටනක් කිරීම තමයි කෙලස් වල වැඩි. කෙලස් යම් තරම් ගත්තද එතන සැප දුක අතර සැප. කෙලෙස යම් තැන කෙලෙස යම් තැනක නොකලසයිද එතන උපේක්ෂාම තියෙනවා. එතන රණ්ඩු හරවන්නේ. වාද විවාද නැහැ, කලහ විවාද නැහැ. ඒ උපේක්ෂාකටපත් වෙනවා. නමුත් අද අද සමාජය ගන්නෝඩේක වඩා අර්ථකථනය කියන්න පුළුවන්. මොකද මේ සමාජයත් තියෙන දේ තමයි මේ තලදුන උපේක්ෂාකම නෝන්ජල්කමකට සලකනවා. ජීවිතේ විචිත්‍ර වෙන්න, ජීවිතේ සිද්ධි බහුල වෙන්න එහෙම නැත්නම් උද්වේග කර වෙන්න උත්තරෝම සතුටක අතර විචිත්‍ර එහෙම නැත්නම් විපම මේ පරිවර්තන තමයි ලෝකයයි ඉන්නේ ඒකම තරුණ වයසේ. වයසට යනකොට අඥාන උපේක්ෂාව නිසා හෝ වැළඳ ගන්න සිද්ධ වෙන උපේක්ෂාවක් ඒකත් පරාජිතව තමයි වැළඳ ගන්න මොකද ඒ ආවේ අඥාන උපේක්ෂාව නිසා. නමුත් ඒක වෙනස් ගෝණ ඥානිය තරුණ වයසේදී තේරුම් ගන්න පුළුවන් බාල වයසේදී තේරුම් ගන්න පුළුවන් සලකුණා වායතේදී තේරුම් ගන්න පුළුවන් උපේක්ෂාවක් තියෙනවා. අනිත් උපේක්ෂාව මාර්ගයේ තමයි මේ ගැලවුම මේ විවත්තේ නැත්නම් දුක්ඛ සත්‍යයෙන් එතර වෙන තියෙන්නේ. ඒක නිසා ආධ්‍යාත්මික පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් ලෝකේ දිහා බලනකොට මුලින් හිටගත්ත ගැතියක් තියෙනවා. අන්ධ විහිදෝ අයං ලෝකෝ කියලා සර්වඥාන්සේ දේශනා කරන්නේ නිට්ටර මේ ප්‍රකටවයි. අදුක්කම සුඛ වේදනා නැත්නම් උපේක්ෂා වේදනා අපේ දවසේ පිට 75ක් 80ක් විතර තියෙන්නේ ඒක. නමුත් ඒක උඩ දාන්නේ නැහැ. ඒක කතා කරන්නේ නැහැ, අන්ධහැර පාන්නේ නැහැ. ඒක කොහොමද තියෙනවා? ඒක අපි ඉන්නවා. නමුත් අපි දන්නේ නැහැ අපිට වැටෙන්නේ ඒ අතරමැද වරින් වර ඇති වෙනා වූ සැප දුක් දෙක. මොකද ඒක බොහොම තීව්‍රයි. බොහොම විද්‍යමයි. බොහොම වර්ණවත්. බොහොම සිද්ධි බහුලයි. බොහොම උත්සන්නයි. ඉතින් අපේ අර උත්සන්න චිත්තක්ෂණ ටිකේ දවස ගත වෙනවා අර විතර අපිට ආසන්නයේ තියෙන උපේක්ෂා පිළිබඳ අපේ සතියක් නැතුව. ඒ නිසා ටිකක් ධනයක් කෙලස් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වල දාගන්න. දුකෙන් බෙදා ගන්න. දුකමයි තරණය. උපදින තාක් උපදින දුකමයි නැති තාක් නැති වෙන දුකමයි. මේ සාපත විලාවක ආගමන දුල ඉගෙන ගන්න වෙලාවක භාවනා කරන වෙලාවක සත්‍ය සාක්ෂක වෙන වෙලාවක තේරුම් ගන්න වෙනවා මේ දුක මේ තප දෙක අතර මැද හමුදාම උපේක්ෂාව කියලා එකක් තියෙනවා උපේක්ෂාව යටිපහුව වෙලා ඉදි පන්නගෙන තමයි අපි සැපෙන් දුකට දෙපෙන් සැකට පනින්නේ ඒ නිසා යම් දවසක එක්කෝ මේ කතාව අහලා අදාහ ගන්න වෙනවා එහෙම නැත්නම් පරියප්ති වශයෙන් ඉගෙනගෙන නැත්නම් ප්‍රතිපත්ති වශයෙන් පුරලා මේ විතර අපිට වාසනාවක් වශයෙන් ලැබිලා තියෙන මේ උපේක්ෂාවට සමාදන් වෙන ආයතනයත් ආවේ නිරාමිත සුඛය නැත්නම් මනුස්සකමේ තියෙන අපිට දායාද වෙලා යත්තා වූ නිගාමික සුඛයේද අපිට අත උස්සන්න සිද්ධ වෙන ඡන්ද දෙන්නේ. එහෙනම් මේ නිසා සැප දුක් උපේක්ඛා කියලා වේදනා තුනට කැඩුවට පස්සේ සංවේදනාදී විගාවට ඒ සැප දුක් උපේක්ඛා කියන තුන සාමික සැප සාමික දුක, නිර්ාමික සැප නිර්ාමික දුක, සාමික උපේක්ඛාව නිර්ාමික උපේක්ඛාව කියන සාමික නිර්ාමික කියන බොහෝමත්ම අනිකත් වඩා ගැඹුරකට මේ දුක් සැප උපේක්ෂා කියන වේදනා කායකට කරා. අපි මේ පාරේ එකම කතා කරගත්තා. මෙන්නෝති ඒ සාමික නිරාමික කියන දෙකෙනු සාමික සැප සඳහා තමයි අද මුළු භෞතික ලෝකෙම කැප වෙලා තියෙන්නේ. යම් තාද්දකට මනුස්ස හිත සාමික සැපට නැති වෙනවද, ගිජු වෙනවද ඒ තාකේ හිත නිරාමික සැපට අන්ධ වෙනවා. නිරාමිස සැපෙන් ඈත් වෙනවා. නිරාමිස සැප තේරුම් ගන්නට බැරි තත්යකටපත් වෙනවා. ඉතින් අද වෙළඳ ලෝකේ කරන්නේ නෑම ඒ වෙළඳ ප්‍රචාරයක් මාර්ගයෙන් ඉතාමත්ම ඉක්මනට ඉතාමත්ම දක්ෂ ක්‍රමයක පාරිභෝගිකයාගේ හිත වහාම සාමිතයට අදගන්න. එතකොට ඒ පුද්ගලයාගෙන් කාරණා දෙකක් ඒ වෙළඳ සමාගමන සිද්ධ වෙනවා. එකක් තමයි ඒ ඒ සාමිත සපේට වහා පිට නතු කර ගන්න හේතුනා වූ තමන්ගේ ඒ පිරන්දන්නේ සඳහන් වෙනදී විකුණා ගන්න පුළුවන්. දෙක අවදාපතේ බුද්ධිල විරාන්ත සපේකට නම් අම්මා මුත්තා කිව්වත් යන්නේ නැහැ. ඒක නිසා මත්තකට පෙරදරව විකුණා ගන්න පුළුවන් ශක්තියක් ඒක තියෙනවා. ඉතින් මේ දෙකම හුඟක් වෙලාට අපි මේ පෞද්ගල ජීවිතයේ තියෙන ආදාය අතරක් තියෙන, සහෝදර අතරක් තියෙන, හුඟක් වෙලාට මේ තමන්ගේ අදහස් විකුණා ගන්න নানা ප්‍රකාර මේ සාමිද වෙනද ව්‍යාපාර තමයි තියෙන්නේ. ඉතින් වෙනද ව්‍යාපාර හොඟක් තියෙන කෙනාට අපි කියන බොහොම ලින්ගතු කෙනයි කියලා. බොහොම අපිට හිතසුව සලසන කෙනයි කියලා. නමුත් මේ සෑම කටයුත්තකදීම ඒ පුද්ගලයා සාමිතේම කටයුතු කරන්නේ නිරාමිත සැපට, නිරාමිත වින්දනයට දොර වඩනවා. ඒක අපිට හරි අමාරුයි. අර අන්ධ වූ පුතඥ ලෝකෙට ආශ්‍රය කළ යුත්තක්. ඉගෙන් කියවිය යුත්තේ ඇතිය යුත්තේ අසුරු කළ යුත්තේ මොනවද කියලා තේරුම් කරගන්න ඉතාම අමාරුයි මොකද සංසාරික වශයෙන් අපි පොරුදු කරලා තියෙන්නේ සාමිත සුඛය. ඉන්නන්නේම සාමිත සුඛය. ඉන් කරන්නේ සාමිත සුඛය කරන්නේ. ආගම රකින්නේ සාමිත සුඛය. වැඩිතු ආශ්‍රය කරන්නේ සාමිත සුඛය. ඉගෙන ගන්නෙත් සත්පුරුෂ ජීවිත ගත කරනකොට ඔක්කොම සාමිත සුඛයට වෙන්නේ ඉතින් ඒ නිසා අපි සාමිත සුඛය සඳහා ඉපදිලා සාමික සුඛේ විඳින්න ඉඳලා සාමික සුඛේම මැරෙයි. එහෙමයි හිතන්නේ. නමුත් සිද්ධ වෙන්නේ මොකද? සාමික දුකේමයි ඉන්නේ, සාමික දුකේමයි ගත කරන්නේ, සාමික දුකේමයි මැරෙයි. ඒ පිටායේ හිතාපට උපේක්ෂා වේදනාවක් හෝ නිරාමස සුඛේ කියන්නේ මොකද්ද? නිරාමස දුක්ඛ කියන්නේ මොකද්ද? නිරාමස උපේක්ෂා කියන්නේ මොකද්ද කියලා දැනගන්න වෙන්නේ. අන්නර කතා කාරාවට උනා වගේ සම්බ කරීමේ හොදාගෙන ගිය දවසේ සියලු ඥාතින් ඥාති වේදනයටපත් වෙච්ච දවසේ උන්න ඇතැරේ. සෝතාංගුණාද වගේ ලෝකේ එකම බිම්මංගලකවත් Tamanට නිදහස වසන්ද බැඳතරමට ඒ කායික දුක්ඛල්ක වටි දුක්ඛල්ක වින් කියලා කිච්ච දවසට. උන්න තේරෙනවා මේ නතර කරලා උපේ කාට වටනවා. ඒකට අර ගිතාගෝතුමිට වුණා වගේ විශේෂණයක් සිදුවෙච්ච දවස තමයි මේ උපේක්ෂා වේදනාවක් හෝ නිරාමස සැප නිරාමස දුක නිරාමස උපේක්ෂාව ගැන අපිට ඇත්ත ඇරෙයි. මෙතනදී තමයි අපිට ආධ්‍යාත්මයක් මතක් වෙන්නේ, ආගමක් මතක් වෙන්නේ, සදාචාරයක් මතක් වෙන්නේ, සත්පුරුෂාත්මයක් මතක් වෙන්නේ, සත්පුරුෂ ධර්මයක් තේරුම් ගන්න හිතෙන්නේ. ඒක නිසා මේ දේ වුණාට පස්සේ නැත්තම් ඒ වගේ දෙයක් ඥාති වේදනාවක් වස්තු වේදනාවක් වුණොත් මේ වෙලාවකදී අපිට පුළුවන් වෙයිද අවස්ථාවක් තියෙයිද සරුවචන් වහන්සේ දිහාට ඔළුව වැටලා මැරෙන්න නැත්නම් වැටිලා ඒ පැත්තට වැටෙන්න ධර්මයේ දිහාට හැරෙයිද සංඝයා දිහාට හැරෙයිද කියන එක පිට වෙනමම ප්‍රශ්න. එනිසා යම් කිසි සත්පුරුෂයේ මේ බව දැනගෙන කල්ැතුව ඒ වගේ යා ඥාති වේතන වස්තු වේතන වෙන්න කලින් ඒ ඥාති සමූහාම අතහැරලා දමලා වස්තු සමූහෙම අතහැරලා දමලා මේ නිර්ආමිත සුඛයක් සඳහා වෙන්ව යනවා. මේ මේ නැත්නම් අභිනිෂ්ක්‍මණය කරනවා කිව්වොත් ඒක මහා පොළොව හොල්ලන જાති විශාල වැඩක්. ඉතින් අද අපි මේ රැස්ලා ඉන්නේ එහෙම තිරසක් නිසා අපිට මේ ආමිෂ සුඛයට සහ ආමිෂ දුකට ජීවිත කැප කරන ජීවිත නඩත්තු කරන මේ නිරර්ථක ජීවිත පිළිබඳ වැඩිදුර විස්තර කතාව නතර කරලා අපිට පුළුවන් වෙනවා මේ ආමිෂ සුඛයත් ආමිෂ දුකත් ආමිෂ උපේක්ෂාවත් පිළිබඳව තව මේකට වැඩිය දක්වව තව මේකට වැඩිය කෙටි මාර්ගයෙන් එහෙම නැත්නම් නිරවුල් මාර්ගයෙන් දුදු මාර්ගයෙන් එකට යන්නේ කොහොමද කියලා අතරම සත්පත්තාන වේදනානුපස්සන සත්පත්තාන භවතම දේශනා කලේ අන්නේ වගේ ඇත්තත්තා වූ ඇත්තන්ට පාර පෙන්නලා දෙන්න. ඉතින් ධර්මයන් ආශ්‍රේයව දේශනයක් තියෙනවා මධ්‍යම නිකායේ උපරිපන්නාසකේ මහා කලාවතුන් මේ බංග සූත්‍රයේ කියලා හරියටම මෙන්න මේ කාරණා හය අරගෙන ඒවා තුළින් ඉදන් නිසායි ඉදන් පජහත. මෙන්න මේක නිසා මේක අතහැරපන්. එහෙම නැත්නම් මේකෙන් මේක ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රමය බොහෝම කෙටියෙන් කරුවක් තමයි දේශනා කරන්නේ. ඉන්නාගේ දේශනා කරනවා ලෝකේ අහලා හෝ තර්ක ඥානයට අනුමාන ඥානයට වැටහිලා හෝ එනතම් ප්‍රත්‍යක්ෂ කළා වූ හෝ යම් වූ සාමිත නිර්ාමිත සුඛයක් තියෙනවනම් ඒක කියනවා නික්ඛම්මිත සිත සුඛය කියලා කියනවා. මේ දුහිතේ නිත්‍යයෙන් මුක්ත වුණාට පස්සේ ලැබෙන සුඛය කියන එකක් තියෙනවා. ඒක නිත්‍ය ඇත්තන්ට වරක් දෙකක් දැකලා තියෙනවා. නිත්‍යෙන්ද කටයුතු කරන ඇත්තන්ට ඇහිලා හෝ හිතිලා හෝ එහෙම අර හීනෙන් ගෑ පිළිසුඳක් වාගේ මතකයක් තියෙනවා. සුඳ මතකයක්. ආන්නේ වගේ යම් කිසි ආකාරයක නික්කම්ම හිතේ තෝමනස්සේ කියලා කියන එහෙම නැත්නම් නිරාමස සුඛය කියන එකක් යන්තම් හරි වැටෙනවා නම් අන්නේ නිරාමිස සුඛය උත්සන්න වෙච්ච වෙලාවක ප්‍රකට වෙච්ච වෙලාවක අර ආමිත සුඛය මේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපන කරනවා. සම්දරුවන් පැත්තීමේ වස්තු වැඩිවීමෙන් ලාභ සත්කාර සම්මාන සුලෝක වැඩිවීමෙන් අපි ජීවිතේ කොච්චර දෝ කාලයක් උත්සාහ කරපු ආමිත සුඛය කියලා එකක් තිබුණා. ඒ ආමිත සුඛයටමයි අපි ඉගෙන ගන්නේ ආමිත සුඛයටමයි අපි මේ සදාචාර වෙන්නේ ගොඩක් වැඩ කරා. නමුත් පෙරපින් ඇති යත්තන්ද ආරම්භ කුසල ඇතියත් මිත්‍ය සම්පත්‍ය ඇතියත්න්ද වයින් වර නිරාමිත සුඛය කියන එක. නෙක්ඛම්ම සිත සුඛය කියන එක. මුදුන්පත්. ආනේ මුදුන්පත් වෙච්ච වෙලාවක මේ බලවත්කම සලකලා මේ මාර්ගයෙන් අර සාමිත සුඛය අයින් කරගන්න. ඉදන් නිස්සාය ඉදන් පජහත. නිරාමිත සුඛය නිසා නිරාමිත සුඛය අරමුණු කරගෙන අර සාමිත සුඛය අතාරිනවා. ඒක අපි කියනවා අභිනිෂ්ක්‍මණයක් කියලා. අධහැර දැමීම. ඊගාවට ඒ වාගෙම තව කත්තලයක් තියෙනවා නිරාමිත දුක්ඛ සාමිත දුක්ඛ කියලා. නිරාමිත දුක්ඛ කියන්නේ මහා පැවිදෙච්ච නැති අත්ෝ හරි දැනට භාවනා නොකරපු අත්ෝ හරි ඒක වැඩි හරියක් ඉන්නේ එහෙම ඒ පිළිස ආන්නේ කීයකට හොඳ විද්‍යා කල්පනා පැහැරලා සම්මියද්දෘෂ්ටිකව කල්පනා කරලා හොඳට ධර්මයේ වැටෙන වෙලාවක වුණා ඒ අතන කිව්වොත් පැවිද්ද කියලා කියන්නේ මෙහෙම දෙයක් භාවනාව කියලා කියන්නේ මෙහෙම දෙයක් කියලා ඒත් හිතා ගන්නවා චිත්ත රූපයක් එහෙනම් පැවිදි වුණොත් ඒ කිසිම ආනික දුකක් ඇති වෙන්නේ නැහැ බොහොම සතුටක් ඔක්කොම ප්‍රශ්නේ නිදහස්. ඒ නිසා පැවිදි දුකේ හොඳයි. ඒක නැත්තම් මට භාවනා කරන්න හම්බුනොත් ඔය කියන ප්‍රශ්න ඔක්කොම සම්පූර්ණ වෙනවයි කිය ඒ අතුලඟ චිත්‍ර රූපයක් තියෙනවා. නමුත් පැවිදි උනාට පස්සේ ඔය කියන ප්‍රේමේ නැහැ. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ ඔය කියන ප්‍රේමේ නැහැ. ඒ භාවනාව දවසට පැය ගාණක් කරගෙන යන්න හිතුනොත් දවසකට ගෙදර දොරේ හරි පැය දෙකක් විතර කරගෙන යන්නේ ඒක කොච්චර අපේ සඳහා කැප කරන්න වෙනවද? කොච්චර මේ විදිහට ආමිත සැප එහෙම නැත්නම් තමන්ගේ විනෝදාන්ත රුචියල්කම් කැප කරන්න ඕනේ. ඒක බොහෝ දුෂ්කර දෙයක් වගේ. ලැබෙතුනත් රකින්නක දුස්තර දෙයක් වඩපත්. ඒකකට ඇති වෙනවා මේ නිරාමිත දුකක්. පැවිදි ඉස්සරහන් හිතාගෙන මම පැවිදි වෙච්ච ගමන් මෙන්න මෙච්චර කාලෙකින් මේ මේ වැඩ කරගන්නවා මෙච්චර කාලෙකින් මේ මේ වැඩ කරගන්නවා කියලා ලොකු බලාපොරොත්තු ඇති කරගන්නවා. භාවනා කරනකොට හිතනවා මම මෙච්චර කාලෙකින් සෝවාන් වෙනවා මෙච්චර කාලෙකින් රහත් වෙනවා කියලා සැලසුම් හදනවා. නමුත් බහැලා බැලුවට පස්සේ සම්පූර්ණ අලුතෙන් අලුත් ක්‍රමයකට යනවා. එතකොට පහළ වෙනවා ඊරාමිත දුක. ඒකට සාපේක්ෂව ਸਰවඥාන්සේ සලකා බලන්න කියලා කියන්නේ අමුදලුවන් දැකීමේදී වස්තු භෝගේ ඉපදීමේදී හොරුන්ගෙන් හතුරුන්ගෙන් රජුන්ගෙන් වල කරදරවලදී ආනිසේ සම්බන්ධයෙන් මේ ප්‍රත්‍ය සම්බන්ධයෙන් ඇති වෙන දුකත් එක්ක සංසන්දනය කරලා බලලා අර දුක මරණ හෝ මරණාන්තික තත්යකට ජීවිතේ පැහැර ගන්න මට්ටමකට වෙන්න පුළුවන් එවැනි දුකකට වඩා හොඳයි මේ මානකම පැවැත්ම සඳහා ගන්නා දුක ඒ වගේ වඩා හොඳයි භාවනා ජීවිතයක් දිගට පැවැත්වීමට ගන්නා දුක කියලා අර ආනිස දුක, නිර්ආනිස දුක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. නැත්නම් නිර්ආනිස දුක නිසා ආනිස දුක බැහැර කරන්නේ. දේහසිත දුක කියලා කියනවා මේකට. දුරාසිත වෙන්නා වූ දුක, ලෙක්කම්ම සිත දුකෙන් බැහැර කරන්නේ. ඊට උපේක්ෂාවක් කියනවා ඊවල දරවල අමදරුවන් රැකෙමින් වස්තු භෝග හොයමින් ලාභ සත්කාර ගන්න කරන ජීවිතේ යම් උපේක්ෂාවක් ආවල් තියෙනවා. දුක දකින්නවා හොඳක් කියන්න බැරි නරකක් කියන්න බැරි. සද්ද අහනවා හොඳක් කියන්න බැරි නරකක් කියන්න බැරි. මේ වගේ ගොඩාක් උපේක්ෂාවල් තියෙනවා. දැන් දරුවෝ නැති කරනකොට දේවෝපියන් ඉස්සල්ලාම මෛත්‍රී පහළ වෙනවා. ඊට වෙනකොට දරුවන්ට කරදර වෙනකොට දත් වෙනකොට ආඬනකොට උන කරුණාව පහළ වෙනවා. දරුවෝ විභාග සමත් වෙලා ඉතින් Taman දුටි පරිදි Tamanගේ සහකාරිය සහකාරය හොයාගෙන ඒගොල්ලෝ අනුව ඒ ප්‍රීති ඉදිරියට මුදිතාව පහළ වෙනවා. අන්තිමට ඒ දරුවෝ තම තමන්ගේ දරුවන් කෙරෙහි තම තමන්ගේ වාස්තුව හොරින්න කෙරෙහි වෙන් වෙලා දෙමාපියන්ගෙන් ඈත් වෙනකොට පස්සේ දෙමාපිය උපේක්ෂා වෙනවා. ඒකට අපි කියනවා දේහිත උපේක්ෂාව. ඊළඟව තමයි භාවනා කරනකොට ඒ භාවනාවේදී සමත භාවනා කරන කෙනාට නම් ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානයට යනකොට මේ කලින් තිබුණු ප්‍රීති සුඛ අතහැරිලා උපේක්ෂාවට තමයි. අරූප ධානය ඔක්කොම තියෙන උපේක්ෂා කපුදු. ඒ වගේම විපස්සනා භාවනාව කරනකොට අවසාන සංඛාර උපේක්ෂාවට යනකොට ඊට කලින් තිබුණ අර උද්වේග කරවස්සල් ඔක්කොම බලලා බොහෝම දිවියක ලොකු ඉඳ පාරිසරයකට ගියා වගේ උපේක්ෂාවට. ඒකද කියනවා මේ සම්පිත උපේක්ෂා නැත්නම් නිරාමිත උපේක්ෂාව. අර දිනවල දරවල කියන්නේ ගියසිත උපේක්ෂාව මේ පැවිදි ජීවිතයේ භවනා ජීවිතයේ ලැබෙන සමථ විපස්සනා උපේක්ෂා මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරනවා. පිටේති ක්‍රම නැසන් සංවචනාන්තේ හරියටම ඍජු සරල දැක්වීමක් වෙන්නට ඕන වෙනකොට සාමික සුඛය ඊරාමික සුඛේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා සාමික දුක ඊරාමික දුක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා සාමික උපේක්ෂාව නිරාමික උපේක්ෂාව වගේ ප්‍රතිස්ථාපන කරනවා. ඊගාවට මේ සාමික නිරාමිකව ලබන්නා වූ දුක ඒ භාවනා කරන්න පුරුදු වෙන්න දවසට පැය 8ක් වාඩි වෙන්න පරියන්කේ හරියට එන්නේ නැතුව ධානින්ද රැයට නොකා ඉන්න තනියම ඇඳක ජීවත් වෙන්න උදාහරණ වැඩ කරනකොට සෑහෙන කෙලගක්මක් වෙන්න වෙනවා මේකට අපි නිරාමික දුක කියලා කියනවා මේ නිරාමික දුක ඕනිතික දවසක් යනකොට ඒකට පුරුදු වෙලා සමා භාවනා කරන අරමුණේ හොඳට හිත පිටකට වඩා පිටුවිලි නැතුව, වේදනාවක් නැතුව, සාද්දෝලින් බාධා නොවි නිසි නින්නේ යා වෙලා, තේ වෙලා කියනකොට ඊරාමිතව පවතින සුඛයක් පහළ වෙනවා. ඒ අර කලින් කලින් ඒ සඳහා පෙළ ගැහෙන වෙලාවදී ඇති වුණා වූ ඊරාමිත දුක මේ ඊරාමිත සුඛය හේතු කරගෙන, නිස්සය කරගෙන පහන් කරනවා. ඊරාමිත සුඛ පහළ වෙච්ච වෙලාවක් අත්දැකලා අනේ මේ වගේ නිරාමිත සුඛයක් වෙනුවෙන් මම මෙච්චර දුක් විඳාට කිසිසේත්ම කමක් නැහැ. ඒ මොකද නිරාමිත සුඛේ මේ තරම වටිනා දෙයක් කියලා. අර නිරාමිත සුඛේ මාර්ගේ නිරාමිත දුක ප්‍රතිසාප කරනවා. මේ සුඛේ ඊගාවට උපේක්ෂා මාර්ගේ ප්‍රතිසාප කරනවා. නිරාමිත උපේක්ෂා මාර්ගේ නිරාමිත සුඛේ ප්‍රතිසාප කරනවා. ඊගාට නිරාමිත උපේක්ෂාව තාමත් පවතින්නේ චක්කු විඥාන, දෝත විඥාන, ඝාන විඥාන ආදී විඥාන ප්‍රතිබද්ධ ඊගාවට ඒකට කියනවා නානත්ත්‍ය හිත උපේක්ෂාව කියලා ඒක ඒකත්ත්‍ය හිත උපේක්ෂා මාර්ගයෙන් එහෙම නැත්නම් අවිඥා අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයේ මාර්ගයෙන් නැත්නම් රූප ධානය අරූප ධානය වල උපේක්ෂා මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරපුවාම ඒක තමයි කිච්චම ධන කරවතනක දෙන්නන්නේ අනුසය කෙලෙස් එක වැඩ කරලා අවසානයේ මේ මාර්ගඵල දක්වා යන ගමන. ඉතින් මේක හරියට ගණිතමය, විද්‍යාත්මකමය සමීකරණ පද්ධතියක් වාගේ බොහෝමත්ම ඍජු සමීකරණ පද්ධතියක් මේක පෙන්වන්නේ ඒක නිසා ගැඹුරක් වගේ නැත්නම් සංකීර්ණතාවයක් වගේ වැටහෙනවා නමුත් මේ කියන මේ සංදිස්ථාන 6 7 අපේ භාවනා ජීවිතයේ ලැබෙන අත්දැකීම එක බලනකොට ඒ අපි දන්න දෙයකට කියපු වෙනත් නම් ටිකක් විතරයි අපි දන්න අපි අත්දකින්න දේවල් වලට දීපු මාත්‍රකා ටිකක් විතරයි ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ සෑම ආධ්‍යාත්මික ජීවිතයකම සෑම සාර්ථකත්වයකට හේතු වෙන්නේ නිරාමිත සුඛය. මේක බුදුරෝ දෙනකොට අදාහකට. බුදුරෝ දෙනෙක් හිතන්නේ මේ සර්වඥාන්සේ මේ දුක්ඛ සත්‍ය ඉදිරිපත් කරවට අටයුතු කරපු කෙනෙක් නිසා සර්වඥාන්සේ සුඛය ඉදිරිපත් කරගෙන දේශනා කරන දේශනාවක් කියලා හිතා ගන්නවා. ගාත් වෙලාවට කැමති මේ වගේ සම්මස්තකාතා ඥාන සම්මාදිට්ඨියත්තා වූ සාසනවල නැත්නම් කර්මේපා කර්මඵලයේ පිළිගන්න සාසනවල හැම වෙලාවෙම දුක්ඛිත භාවය. ඉදිරන් ක්ලාන්ත කිරීම අත්කිලමතාන් යෝගයේ යන ගමනකට තමයි භුග දෙනෙදි කැමැත්තක් තියෙන්නේ. ඒක මේ සිල්ලන්ත ලෝකේ භාවනා ලෝකේ යටිවරයන්ගේ ලෝකේ තියෙන එක ආකාරයක්. අත්කිලමතාන්. නමුත් සර්වඥාතිගේ සාසනේ අපි සරුවචනාතිගේ ගුණ නාමයක් ගැන ඉතිපිසෝ භගවා ආදී සඳහන් කරන උන්වහන්සේ කියන සුගත කියලා කියනවා. ඒ සුගත ගුණයෙන් සඳහන් කරන්නේ උන්වහන්සේ ඒ ගමන සුන්දර ලෙස ගමන් කරා කියලා. මොකද ඒ ගමන ගුරුවරයෙක් නැතුවත් තමයි ඒ සත්‍ය අවබෝධය ස්වයං බෝධාණයෙන් පාල කරගන්න කටයුතු කරනකොට සාරාංශයේ කල්පලක්ෂයක් ඒ බෝධි සම්භාර කරනකොට අය අවුරුද්දක් විස්තරක් ක්‍රියා කරනකොට බොමැඩ මුලදී දස්වාසත්‍ය අවබෝධ කරන හැම තැනකදී මොනවද ඉන්නා වෙලයි ගත කෙරේ. අඳාලදාගෙන මුණ හකුලාගෙන බංකොලොත් වෙලා පසුබැවිලා මිලාන වෙලා නැහැ. ප්‍රතිම අර හර්වජනාංශයේගේ දුෂ්කර ක්‍රියා මේ චිත්‍රයේ ඒක කවුද හදපු එකක් වගේ හැබැයි නමුත් ඒකවත් ලෝකයේ අයිතර ප්‍රිය කරන්නේ මොකද ඒකවත් නෑ උන්වහන්සේගේ අදිස්ථාන බිඳගත්තු දුරුදයක්. නිත්‍ය සංඥාවන තිබුණේ ඒ නිර්ආමිත සුඛේම. කවවම්ම දායකවත් මොනම ප්‍රශ්නයක් ආවත් තමන්ගේ බෝධිචිත්තේ නම් යට කරගත්තා. යක් කියලා කිව්වේ නෑ. අක්කන්දෝමයි කිව්වේ නෑ. උන්වහන්සේ එන සෑම දුකක්. මම මේ යන්න හදන්නේ නිර්ආමිත සුඛයක්, නිර්ආමිත දුක, නිර්ආමිත උපේක්ෂාවක් ඒ මාර්ගය යන ගමනක් කියලා පසුබෑවේ. ඒ නිසා ඕනේ දුක, ඕනේ හර්ධයක් එක්කම සර්වඥාන්සේ කියන මගේ නම ටිකක් මතක් කරගන්න. බයක් ඇතිවීමක් වෙනකොට මොනම දෙයක් ආවත් මගේ නම මතක් කරගන්න. ඒ මොකද උන්වහන්සේ ඒ තරම්ම සුඛේ ඉදිරිපත් කරන ගමන් කරපු සාස්තුන් වහන්සේලා. සර්වඥාන්තිගේ අවසාන ඒ සිතාත් ගෞතම භවයේදී උන්වහන්සේට පෙරගෙන ආපු උපනිෂේ සම්පත්‍ය නිසා අද්දවදී ඒ රත්නගුලුත් වේලාවදී සුදෝදන රජුන්ට සිද්ධ වුණා උන්නේ නගුලක් අරගෙන ඒ රටේ පැවතිච්ච සම්ප්‍රදායන කුලව හිතට බහැලා වක්මගුලුත්තේ පවතන. එතකොට උන්වහන්සේට හම්බුණා ඔක්කොගෙම වෙන් වෙච්ච සුළු විවේකයක්. ඒ මොකද කිරිමවරු ගියා රාජ්‍යරෝ සීසානා බලන්න ඒ වෙලාවේදී සමවැදුණා ආනාපාන. එතනදී ඇති වුණා වූ ඒ ප්‍රීති සුඛය ප්‍රමෝදය නිසා උන්වහන්සේ අහසේ පාවෙන තරමට ආසේ පලක් බඳගෙන හිටියා කියන තත්ත්වයටපත් වුණා. ළඹගත් හතරේ හේවනල්ල උන්වහන්සේ දිහාටම හැරිලා ඒක විනක් බවටපත් උනායි කියලා කියනවා. ඉතින් මම වරු ඇහිලා බලනකොට වැඩි ටිකක් දුරදිග ගිහිල්ලා තුමාරේ අපේ ඉන්නත් නැහැ. මේ හතර පැත්තට දුවන එවනලි එක පැත්තට හරලා දුවගෙන ගිහිල්ලා වැඳලා බුද්ධෝද රජුලා සලකරා බුද්ධෝද රජු ඇවිලා පළවෙනි දෙවෙනි හැරේට වැන්නේ. නමුත් මේ පුංචි සිද්ධාර්ථ කුමාරයා ලැබුවා වූ ඒ සැපය එදා හිතුවා අකැපයි. විනිරාමික සැපයක් වෙන්නේ. උන්වහන්සේ හේතුවක් කුසල ගවේෂීව මොකද්ද කුසලය? මොකද්ද මේ සංසාර වටෙන් ගැලවීමේ මාර්ගය කියලා හොයන මං වගේ කෙනෙකුට අර නිරාමික සුඛේ කැපලයි. ඒක ආය අවුරුද්දක් විතරක් ක්‍රියා කරන කාලේ උන්වහන්සේ පස්ස ප්‍රමාණ විදිහට තමන්ගේ වචන ප්‍රකාශ කරලා මට ආලෝක මාත්‍රයක්වත් ආවේ නැහැ. ඒ මොකද හිත ඒක ප්‍රතික්ෂේප. හිතුවා ඒක ධර්ම සැපයක් තියෙන නිරාමික සැපය ඒක කැප නැහැ. මම වගේ මේ කුසලයේ හොයාගෙන යතිවරයෙකුට යෝගාවචරයෙකුට උපාසකයෙකුට එහෙම නැත්නම් තපතෙකුට කැප නැහැ. නමුත් ඉච්ඡා කය අවුරුද්දක් දුක් කරක් ක්‍රියා කරලා මුනාන්තේ අවසානයේ ඒ බෝබඩ වලදී හෙට උදේ පාන්දරටයි බුදු වෙන්නේ කියලා එදා රෑ කල්පනා වුණා මම ගන්න තියෙන හැම උපක්‍රමයක්ම කළා. නමුත් කිසිවක් අදුගාන එක දසමකින් නිවන් ලඟ වෙච්ච බවක් එන්නේ. හිතේ වටින්න කොච්චර. හිත සම්පූර්ණ ලෑස්ති. මොකද කාරණා? හොඳට කල්පනා කරලා බලනකොට මතක් වුණා මේ කයට දුක් දීමම තමයි මම මේ ඉතර කරගෙන ගියේ. ඒ නිසා මම නිරාමිතව ලැබුණා වූ මේ නිරාමිත සුඛය මම නැවතත් මෙහි කරගත්තොත් මම නැවතත් ඒකට හිත දැම්මොත් මගේ මේ හිතට ලොකු ප්‍රබෝධයක් ලොකු ඉදිරි ගමනක් ඉදිරියට ඒක නිකන් අහම්බෙට වාගේ අර සිද්ධාර්ථ දාසකයා කමට අහන් ගත්ත සිද්ධාර්ථ කුමාරයාගේ. ආ නේද වැඩි හරිද? එනිසා භාවනා කරන හුඟ දෙනෙකුට විශේෂයෙන්ම මේක මතක තියාගන්න විපස්සනා භාවනා කරන්නේ නැත්නම් සන්තෝෂෙන් ජීවත් වෙන්න. භාවනා ජීවිතේ තාමත් සතුටින් ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි භාවනාදී හම්බෙන තාමත් පුංචි ජයග්‍රහණයක් උනත් ශක්තිතර දෙකක් මේ කලකන්තෝ. අවබෝධ කරගෙන ඒකට සමවැදිලා ඒක ප්‍රමෝදයෙන් ගන්නේ නැත්නම් අර සිතාර්ථකාත වේදේක වේ තමයි. ඉතින් මනුස්සයෙකුට මේ ධර්මයේ කාලේ දරන්න බැරි තරම් අසීමිත විස්තරවතක් පිළිය දින කියන්නේ. ඒ මොකද ඒ අර තරම් නිරාමිත සිතේක ප්‍රතික්‍රියට කරන දක්යක්. ඒ නිසා පරිසමාසේ පරිවිතාඥයන් පස්සේ වල පස්සේ උනාසේ කාන්ත කාර්යයක් කරා මේ ලෝකේ දෙවියන් සහිත මරණ සහිත බඹුන් සහිත සමන ධාතනය සහිත මේ ලෝකේ යම් තා වේදනා කරන්න පුළුවන් අහන්න පුළුවන් දකින්න පුළුවන් විඳින්න පුළුවන් දේවල් කියලා නම් මම මේ තේරෙන්නේ නැහැ. පරිණතතාවය ලබා ගන්න අමාරුයි ඒ දෙකම නේද? ඒ දෙකම අතර බලන වෙලාවේදී අපි ඒක කෙනෙකුගේ මානසිකත්වය ගත්තොත් එක හිතක් එක පැත්තක් හඳුනනවා. සමහරු සැකයට අන්ධකාර භාවය තුළ සමහරු දුකට අන්ධකාර භාවය තුළ. කවදා හෝ මේ දෙක සම වෙනකන් අර දායකත් ආධ්‍යාත්මික සමලක් ඉදේ. එක්කත් යනවයි කරදරයි. ඉතින් තමයි තේරෙලා දෙල කියන්නේ ඉස්සන්නවා සුඛං වේදනා සුඛං වේදනා සුඛං වේදනා වේදනානික පජානාති. ඒක වේදනාවක් ඇති වෙනවා නම් ඒක මම දෙපා ඒක තෝරන්නේ තාමද සුඛ වේදනාවක් ඇති වෙනවා කියලා දැනගන්න. ඒක වඩා ගන්න යන්න එපා, වඩා ගන්න යන්න එපා, ලං කර ගන්න යන්න එපා. ඒ ආයෙ ඔක්කොම දුක් මේ දුක් වේදනා. දුක් වේදනා වේදනා නිතිපදානති දුක් වේදනාවක් යම්කිසි හේතුපත්යෙන් හටගත්තා නම් ඒක ආයතක තමයි තියෙන දුක් දුක් වේදනා පොදන්නේ. ඒක මොන වේලා නැදකින්නක තමයි කියන හැඟීමෙන් ප්‍රතික්‍රියට කරන හැඟීමෙන් කරන්නේ කියන්නේ කවදාකවත් මේ වේදනාවක් පසනාවෙන්නේ. ඒ ආදී උපේක්ෂා වේදනාවක් ආවම ඒක දැනගන්න නෑ. දුක වේදනාව වැඩිම කරගන්න දුක් වෙනවා අඩු කරගන්න උපේක්ෂා වේදනා මොන මොනවාගේ තේරුමක් තේරුමක් නැත්නම් මොකද ඒ කාන්තේ කෙනෙකුගේ චිත්ත පරම්පරාව දැක්ක චිත්ත සංකාරය දැක්ක ඒක සාහජයේ එක්ක සිිතේ වෙන එකක් එක්ක දුක වෙන එකයි ඒක හරවත් යනවාසේ පළවෙනි ධර්ම දේශනාවේදී මතක් කරලා තියෙන්නේ මේ අන්ත දෙක නම් අපේ ආදී නැත්නම් මධ්‍යම චිත්ත දායකය විසරාම සුකල්ල ගාමී වේදේ අදින ගතියක් තියෙන ජීවිතේ පුරාම ඒ නැත්නම් අත්පිළිමතාන් වේදේ අදින ගතියක් තියෙනවා. මේ දෙකම හොඳක් නැහැ දෙකම නරකක් නැහැ අවශ්‍යලා තියෙන මට දැන් ඉන්නේ මම දැන් තියෙන්නේ මට දැන් පත් වෙලා තියෙන්නේ මෙන්න මේකට ආයේ දැනගන්න. ඒ දැනගන්න වෙලාවේදී මේ කිසි අනිති අ අර කලින් කිව්ව විදිහ ගැන තමයි සමීකරණ වලදී ඒක අනිති සමීකරණයක් තියෙන යම් වෙලාවක යෝගාවතේ. මොන්දි තේරෙන්නේ අනින්ද කර අතෘප්ති කර විරහස කර දුක කියන වෙලාවේදී මම දැන් දුකක ඉන්නවා කියලා දැනගත්තොත් ඒ දැනගෙන ඉන්න කෙනා දුක කපිටා දුක තේරෙන කෙනෙක් දුක පාවන කෙනෙක් මම එහෙම පාවන කෙනෙක් දුකට මම යෙදෙන්නේ මම දැනගන්නවා ඒක පුදුමාකාර දෙයක් මේකයි කියන්නේ දුක්ඛ සත්‍ය සාරියතුනාගේ වෙන විශේෂණ පදයක් දාලා තියෙනවා ආර්ය උත්තර දුක්ඛ සත්‍ය. ආර්ය භාවයටපත් වෙන්නේ ඒ උත්තර භාවයටපත් වෙන දුක්ඛ සත්‍ය හා අපි දැනගත යුතුයි. මේක පිට මේක පිටානිකුත්. ඒ නිසා යෝගාවතර ජීවිතයේදී හොඳාවක් වෙලාවට මතක් වෙන සමතන සිද්ධ කරනකොට තමන්ගේ භාවනාව හොඳම දැන. හොඳ තෝම මූල කර්මස්ථාන ඉදිරිපත් වෙච්ච ගැන කතා කරන්නේ කොහොමද භාවනා කළේ කොහොමද අරගෙන ඉදිරිපත් වෙන්නේ ඒක මොනවද යටවෙන්නේ අමුදාන යෝගාවචර කම්මල දවස් 10ක්වත් අපිට අනුරුද්ධ කරන්න තියෙන මේ අදහස යෝගාවචරයට ඒකයි මුලදාම පටන් අරගන්නේ අතන වර්ධිනවා මෙතන වර්ධිනවා බඩ විදිනවා ගොඩ රසස්න ඔක්කොම අර නොකීතු ඔක්කොම ඒ සංගල් ටික පාරට දාලා දාලා ඊට පස්සේ තමයි ඒ කාර්යය කරන්නේ ඒ නිසා ඒක තමයි මහා නදීත් හැදිලේ මතක් කරනවා සාහවකම සාහිත්‍ය දෙකමකට තමන්ගේ භාවනාවේ පහුගිය දවස් දෙකේ හෝ දවසේ මුන්දෙල භාවනා තමන්ද පුද්දේම හරියට කරන විස්තර කරා. ඒකට හරියටම කියන්න පුළුවන් හිත කියන එක. ඒකෙන් මේ කතා කරන්නේ අපි සාමික සුඛයක් ගැන. ඒ සාමික සුඛයේ තේරුම ගන්න තමයි ඒ කාන්තෙන් තනියෙන් කාටද වේදනාව පිළිබඳ පිළිපිටක් සත්‍යයක් තියෙනවා. ඒ හැම වෙලේම කියන්නේ ඒ කියන්නේ නිසාන්ති දෙයක් නේද විදිහට බෑ කියලා අපි හිතමු කවුරු හරි ස්ථාප කරන මේ කාලේ නිවන් දකින්න බැරි වෙන ධාර්මයන් ලබන්න බෑ ඒ කාලේ භාවනා කළ වැඩක් නැහැද ඉතින් මිනිස්සු හොඳයි හොඳයි කියලා දිවි වෙලා ඒ සතර ඉඳලා නිකන් ඉතින් අනාර්ථේ අනේ කේරුමක් නැතේ මේ විදිහට බැරි සතේක දෙලොක් අත හිරවිලා මේ අනුන් කරන්න වාල හිමිට ඇවිදින්නයි ඒ රංගතාව කරනකොට ජීව නිකන් නම් හිතුව අපි නෑ අදහසක් තියෙනවා අපි දෘෂ්ටි වශයෙන් පිළිගන්නවා නම් මේ ජීවිතයේ දිනුවේ ඉනි මුදලා සාමික සත්‍යය සසල ප්‍රතිපදාවක් වෙන සීල ප්‍රතිපදා සමාධි ප්‍රතිපදා ප්‍රත්‍ය ප්‍රතිපදා මම මේක ගත කරන්නේ කියනකොට ඒක නේද අස්සාව පාපද කියලා කල්පනා කරගෙන හිතුවොත් ඒක ප්‍රේතයක් වගේ. ඒක යෝගාවතර තවන්න ලොකමත්තමක් හිතන්නේ. පරිවර්තනයේ පරිණිමිත සිටි ආරම්භ කරලා. යෝගාවතර කියන්නේ සක්කෝ ප්‍රතිසන්නාමකද. අධි ගානේ දවසකට හෝ දෙකකට හෝ මේ මීඩියා කාරින්න පුළුවන් නැත්නම් සාමාන්‍ය වශයෙන් හෝ පුළුවන් නම් අර්ථවන්ත දවසෙන් පුළුවන් නම් ඉන්දන හෝ පාන්නේ සුරාණ පිටියට කරලා. ඉතින් ඉඳේට මේ මේ අපි සාකච්ඡා කරනකොට දෙද යටින හොඳම දෙයක් තමයි මෙන්න මෙවැනි නිරාණ පිටියක් කවමදාකවත් දොරවත් කරන්නේ නැහැ ආනිසසතේකට දීලා කරන්නේ. ආනිසසතේ සාපය අන්න කරනවා. අත්‍යක්ෂ කරනවා. මෝහදායි. ඒ නිසා අපි යම් වෙලාවක මේ අපේ මේ ගත කරන පිළිස්සක් කරන ජීවිතේ අපි කරනවා නම් කල්පිරනවා නම් ඒ කාන්තේම පිටපත් මොකක්දයි ආනන්ද සැපයක්. ඒක අපි මේ සමාධි ධර්මය කරන්න හදනවත් අනුන් මනින්ද කරන වැඩක් අපේ තමන් වල බලනවා. තමන් ගැන බලනකොට පශ්චාත්තාපයක් ආවා නම් මේ විඥානික වැඩ පිළිබඳව පිළිබඳව අපි කියන සාමාන්‍ය ජීවිතය කලකිරුණා කියන කලකිරෙන්නේ සානුකූලතාවයක් ඒ නිසා මේ සානුකූලතාවය තමයි කියන්නේ ඉතින් ඒ කෙලෙසේ ගැටි මොකද ඒ සාපයට ගැටුනහම තව තව එක බදා තව තව අල්ලගන්න ඒක සඳහාම නැති කරවලා නැති කරවන මතරත් ඒ අපේ ලැබීම සඳහා ඉතින් දිගට දිගට අපේ හිත මෙහෙය එයා කිසි මත්තනකට යන කන්නේ මේක මානවයි කියලා අත්සම්බව හදලා. මම කල්පනා කරන ලැබෙන්නේ මම නේද අහතියාලා අයිතිවාදයක් කියනවා. නමුත් මේ සාහිත පිටේ අන්ධකරණ භාවය කියලා කියන්නේ ඒ සත් මෙතනින් ඇති කියලා සම්බන්ධ තමන් පිළිබඳව කවමදාකත් සාධාරණ දෙයක්. කොච්චරවත් හිතන්නේ තව ටිකක් දෙන්න. තව ටිකක් දෙන්න කියලා ඊට ආවම මතකයි. දැන් තව ටිකක් ඊට පස්සේ එන්නම නැත කරන යනකොට කොතනද තමයි සීමාව කොතනද ධාර්මිකත්වය කොතනද සාධාරණ දෙකම අමතක වෙලා සාධාරණ දෙන්නේ සංය ධාර්මික ඉන පඤ්ඤා ඒක ඒ සංය ජී ගමන්නේ සිත්කවල දිතේ මොකද අයින් විස්තර කරන්න සිද්ධ වෙනවා අතනින් විස්තර කරන්න සිද්ධ වෙනවා අපාගාමී ගත ගල් කරනවා මරණාන්තික දුකට හේතුපත් වෙනවා මරණ දුකට හේතුපත් වෙනවා මොන්නේ මේ සාමික දුකටයි ලෝකයක් අඳුරන්නේ ඒක පිළිබඳව මතක් කරනකොට ලෝකයා කැමති. ඒකද ඒකද හිතනවා ඒකද ඒගොල්ලන්ගේ කරගෙන යන මේ සාධාරණ ජීවිතය යම් කිසි විදිහකට මේ ආගමික පැත්තෙන් බලලා පහත වෙනවා. මේ නිසා වෙන්නේ හරියට සංඝාංශයේ පළවෙනි බුදුචි ගමන්න ඉවරක් අත්තර තිබ්බේ කොහොමනම් මේ අන්ධ ලෝක ලෝක ධර්මයක් කියලා. එහෙම නමුත් අද කාලේ විද්‍යාගමේ මේ සමාජ ප්‍රගතියක් ආර්ථික ප්‍රතිවර්තනයක් මුල්වාදන කතා කරනකොට විද්‍යාඥයන් වහන්සේ සාපිත විදිහට කරනවා. ලෝක වර්ධන ව්‍යාපාර. හරවත් දේශනාවල දෙන පුළුවන් තරම් ලෝක වර්ධන ව්‍යාපාර හොයනවා. මේකෙන් බලනකොට පරිවර්තනයකදී සාපනය මේ දෙවියෝ කරන සාපනය. මේ පිළිවෙලේ සේවාවක් බවට පත් කරනවා. සංගතය පොත්තරේ පාඨනේ කියන නමුත් ඒක නෙවෙයි සර්වඥාන්සේ දෙන්නාගෙන අර්ථය උන්වහන්සේ ලෙඩ සිය කරන්නේ මොකටද මත්තක ලෙඩ නොවන විදිහේ පරිසක්ක ඒක අදිට සාසනයක් ප්‍රතිසක්ක කටගෙන ඕන එක තැනකට ගියාම ලෙඩ නොවේ ඒකේ ලෙඩ වෙන වෙන කෙනා ලෝක ලෙඩ සෝකේමක් නැහැ සාමික සෝකේ ඉතිපත් කරගෙන ධර්මයක් අත්ත සාමික ඉතිපත් කරගෙන යම් ප්‍රතිපත්තියක් යම් සංකල්පයක් විදිහට ගියොත් ඌව සමිතියෙන් කරන බුද්ධ හදන්නේ කියන හරියක් කියන්නේ මේ සියදේලාවක්. යෝනික ගතය විපස්සනාව තරංගික ප්‍රතිපදාවක් විදිහට කරන හැම එකකම උත්සාහ කරන්නේ ඒ දෙවිලට මුදු නෙවෙයි සාරීරික ආධ්‍යාත්මික ප්‍රතිශක්තියක් ඇති වෙනවා. ඉතින් මේ වගේ ගැඹුරක් නම් ඉතින් ලෝකයට දීක. එළවලු ආනිදිස්සකෙන් ඒ තරම්ම දුන්නා. නමුත් අපි යෝගාවචරිතයක් වශයෙන් මේ සත්‍යය සම්පූර්ණයි. අනිත් කරන බලන් โด නේ අපි විතරම අයිති වාස්තුමත් අපිට ගැටලුව ගන්න โด නේ නිරාංශ සිටේ අපි ඒකයි අපේ මේ මිනිත් මූලාගෙන ඉන්නේ ඒකයි කියලා කරගෙන ඉන්නේ ඒකයි ඉතිරියක් කරගෙන ගියනගෙන ඉන්නේ අපි නිරාංශ සිටේ අපේ මේ නගිරිකට ඊළඟ පිළිවෙලේ යක්ති කොතනක හෝ අපේ හිතේ සංකේතයක් පිළිබඳව යන්නේ යටි හෝ ආසාවක් තියෙනවා නම් ඒක කාන්තේනේ නිරාංශ සිටේ තියෙන තියෙන ජීවන රටාවට ලොකු පිළිලක් ඒක ඉන් පස්සේ විදාන විවිධකේන අදහස් ඉදිරිපත් කරගෙන අහන රාග හිතේ ආනන්ද හිතේ ඒ හිතේ පහළ වුණත් කවදාකවත් නරකයකට හිතේ දෙස්ති ගන්න තරහ දෙන්න පරිවර්තනවාදී ගතික කාණ දේශනා කරන්නේ විදාන සංවාදුක්ඛං වේදනං විදාන සංදේශං වේදනා පිටදාය විදාන දුක සංස දුක ඇති වෙනවනම් ඒක ඒකේ දැනගන්න එක විතරයි එතනදී පුදුමාකාර විදිහට මේ සංසාර වත්තේ කියලා පුරා පැතිරිච්ච මේ මෝඩකම මේ පතවල දාගන්න ගැතිය අර සත්‍යීතේ මාර්ගයෙන් කිච්චක්කම් අපයි. එන විදිහට කියනවා අපි හුස්මත් අතට ගන්න වෙලාවේදී එන්නේ උදරයේ පිළිම හිලක් බලන වෙලාවේදී මේ හුස්ම ඇතුල් වෙනවා කියලා ඒ පිළිබඳ එළඹ සිටි කීයේ කියනවා නම් ඉන්න වෙලාවේදී මේ පින්දීන කියන එකට හොඳට පිට එළඹලා තියෙනවා නම් මේ කාන්තේම එවැනි ප්‍රතිමත් හිතකට ඇතිවෙනා වූ අවබෝධය මොනම ආකාරයක් කාලයක් ඇත්තේ මොනම ආකාරයකවත් ඒකක් ඇත්තේ මොනම ආකාරයකවත් ලෝක අලකලකල භාවයක් අන්න භාවයක් අත්‍යක්ෂ කරන භාවයක් මෝහයක් නැහැ දෙන්නේ ගන්න හේතුවක් ඇත්තේ මේ පිළිමක් තිබුණා මේ වෙලාවේදී ඇතිවෙනා වූ ඒ නිරාමිත සිතය ඒකම සාධාරණ දෙන්නේ කියන්නේ සාමාන්‍ය වශයෙන් ඒ චිත්තක් පිළ නිවන් ලැබුවා කියලා මේකට කියන්නේ. සුභකතාචාරාව අර වගේ තමයි සමාජික වශයෙන් දෙලෙලා ඒ කියන්නේ ඥාති වේදන වස්තු වේදන වෙලා අන්තිමට සමන් කල්විලා ඇඳුම් නැති මේ කර්ම කාන්තාව ඒ නගරයේ මිනිසුන් දෙකේ දෙකේ ලක්කලා අපිට තේරෙන්නේ විකත් ඒක හදන්න බැරි තරමට දෙලෙලා කියලා. නැත්තම් හිත ඒක නිවියේ ආත්මයක් නේ ආත්මය නැති කරගෙන ඉන්නේ. කොහොමද මේකත් ඉස්සෙත් දක්ලා සංවර්ධනා කියලා දාන්න දෙවි දෙවි. මේ අම්මන්ට හිතේ අත්ත වශයෙන් ඒක ඇදුවා. ඇදුවන දින අර මහා මේ වගේ බණ කියාගෙන ඉඳන්ද ඉස්රායල ගන්න වැඩිලා සංවර්ධනාට කිව්වේ මොකද්ද? මේ මේ ඉලක්ක සංවර්ධනාට අපදී කරලා තියෙන්නේ නැගුණේ සිහිලාරයි. ඒක ස්වාමීන් වහන්සේලාට කාර්ය දෙන්න නැතිව අම්මයි මල්ලිලා මල්ලිලා කියන පිටිලා විරාජරය ගහගෙන ගියාට හඳුන්නේ නැති හිටියට හිතේ දිහිමාදියක් වෙනවා වහාම හිතේ. මේ ලෝකතාව තේරුවා ගලපෙන්නේ නැහැ තමයි නිරුවත් කරන්නේ. ඒක තමයි ළඟ ඉන්න කෙනෙක් තමයි මේක කල් දෙන්න ඉඳලා ඉඳහාට විනාහගෙන ඒ ධර්ම වලට තේරෙනවා. ඉතින් එහෙමනම් අපිට සාමාන්‍ය පිටු පීඩාවක් වෙන වෙලාවක පරිදුනා පරිදුනා කියලා හිතන වෙලාවක අපිට ඒකව දැනගන්න පුළුවන් කතිය සදාචාරය වෙනකම් ඉන්නේ. සංකීර්ණ. මේකට කියන සදාංග වේදිත කියලා. ඒ අද්භූතයේ මේ භාවනා කරන කෙනෙක්ට අදහස් නැති, දැක්කේ නැති, වදාගත්ත නැති දෙයක් නෙවෙයි. දැන් මේක ඉස්සර කිස්සක් වෙනවත්, පස්සේ කිස්සක් වෙනවත්, නිබ්බුති හිතේ නෙවෙයි රට වෙලා තියෙන කෙල සිත්තේ නිසා ඒ මොකට වැටෙන්නේ. අපේ අදහයි. ඊළඟට කියන්නේ වරින් වර තනින්ට වැටෙනා වූ සතිය යනකොට යන බව දැනගන්න තමයි. අපට කතා කරන කතා කරන බව දැනගන්න කතියි. ඥාන ගන්නකොට ඥාන ගන්නවා දැන ගන්න ගැතිය ඒ ඒ වේදනා සංකම් වල ඇති කර ගන්නා වූ මේ සත්‍ය පහ සිත්ක්ෂණ දෙකක් නෙවෙයි කරන්න කියන්නේ තුනක් නෙවෙයි කරන්න කියන්නේ සිත්වල එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් කරන්න කියන්නේ හතරක් කරන්න පුළුවන් ආන් අර මේ තලංග නිදිතිය දැන් අල්ලන්න පුළුවන් ගන්න දැන ගන්න පුළුවන් ගන්න ඒක ආගන්න පුළුවන් ගන්න තියෙනවා ඒක භාවනාවේ විතරේ එකද කියනවා අර මොනවා කර්ම සංගහිත වෙලා ඒක මනං කරන්නේ අපි මේ ආවා. සිටි මනන්දේ සද්දවලින්තර වේදනාව කියන දෙන්නේ ඒ අරමුණ හිත පවත්තන්නේ. ඒ පවත්තනකොට පවත්තනකොට මේ පුදුමාකාර සංහිඳියාවක් පුදුමාකාර නැත්නම් පිටක් පිටියේ. ඒක නෙමෙයි මේ විදිහේ මනෝමය කතා. ඉතින් ඒ වේලාවේ ඉඳන් ලොකක තම මේ විරාහ භාවනා කරලා තම අහතේ යන්න බැරි වුණා. අනුන්ගේ හිත බලා ගන්න බැරි වුණා. මොහොතක්තිය බලා ගන්න බැරි වුණා කියලා මේ ලාංකික දේවල් හොයනවා නම් ඒ කාන්තේ මෙතන තියෙන වටිනා කලින් දේ කලකින් දේ කලකින් පස්සේ දැනෙන්න පුළුවන්. මෙන්න මේවාතර ජීවිතය සංවර්ධකතල අනිපාදය. තව කොටා විචිතකලෙද කියලා. ඉදානික අපේ කටයුතු කරනකොට යන්න නරකයි ආන්තරන්නේ. ඒක තමයි කප්පේ කියලා. ඒක අවශ්‍ය පැත්තට නම් ගන්න ප්‍රධාන දේ නිරාමිෂ අපි මේ නිරවුල් භාවයේ සම්පූර්ණ කෙරෙක. ඒනවාට අන්දර ප්‍රෝපෝ වේවා අර මේක හිත පවත් ගන්න පුළුවන් ගැතිය. ඒක විනාඩි 5 10 කට පුළුවන් ගැතිය. එනත යනකොට එනකොට පස්සේ සීතන් පුළුවන් ගැතිය. භාවය දැක්කලා කලකට. ඒ හරියටම නම් කලකනවා නම් තමයිට ඒකට අද්දයියක් ඒකට හිරුවක් වෙනවා නම් ඒක සංඥා වශයෙන්, චිත්ත වශයෙන්, දිට්ඨි වශයෙන් අපේ පෞද්ගලික දෙකේ සත්‍යතාවම හිමිනම කවදාකවත් නවරදින ප්‍රතිපදා මාර්ගයෙන් සිද්ධ වෙනවා ඊළඟ යනකොට මේ නිරාමිසෙහි යෝනවලු සත්‍ය දේව අපේ ත්‍රිපිටකයේ අරගෙන බලුවොත් ත්‍රිපිටකයේ සූත්‍ර වශයෙන් සඳහන් වෙන කොටස් සාමතර ගාන ඊට වැඩි ආන ඉස්සරලා දෙන තියෙන්නේ එක එක පුද්ගලයාට ඒ ඒ ජීවිතයේ ඇති වුණා වූ නිරාමිස දුක් එනකොට කරවතනෝට අස්තපාලී ආකාරය ඒ එහෙම වෙනවා ඒක එහෙම තමයි නමුත් ඒකට මෙහෙම කරන්නේ. ආ ඒක ඒකට හේතුවක් බාරපත් වෙනවා. ඒ තරම් මේ කාර්යයක් උපදෙස් වල තියෙන යටිනේට සාධාරණයි යටිනේට නැගිටින්න බහුලියක්. මේකද අපේ තේරවාද බුද්ධහමගේ ප්‍රධානම සාක්ෂි වශයෙන් සපයන්නේ මහා සිරතෙන් වහන්සේගේ කතාව. ඒක කාර්යයෙන් වහන්සේගේ කාලෙත් මේ ඒක පස්සේ සිද්ධ වෙච්ච දෙයක්. ඒ මහා සිරතෙන් වහන්සේ කියන උන්වහන්සේ ඒ කාලේ තියෙන පොත්පත් වල හිතට හොඳ දැනුමක් ඇතිව දවසකට සංති 18ක් 18ක පරිගණනය පිළිවෙත් පිළිබඳව දැන් කාලේ හිතට කියනවා මේ මහා සාධිය. ඉතින් ඔය එලෝගාතික නිගමන ඉදන් නිගමන බක්සයි ඉන්සාන් උන්වහන්සේ කිව්වේ කියා අධිකම ලාභියක්. ඊපස්සේ වාගේ අධිකම ලාභී කිව්වේ විරාමික සිටේ මාර්ගඵල සමාපත්තිය ගමනදී හොඳට කල්පනා කරලා බලුවා මේ මේ බුදුහාමුදුරේ දාගෙන මේ සාක්ෂාත් කරගත්ත ධර්මයේ අද මට ලැබිච්ච නිසා මගේ කෙලෙස් වායි නුන සමාධි විරාමී සත්‍යයක් තියෙනවා එන ලෝකයේ අර නිදිරි ගෞරවය එහෙම තමයි විදර්ශනා පරපොළ පිළිබඳව ඒක සමාලෝචන කරන විදිහට මේක නවසිත බඳිනක දෙන්න බැරිදියා රාජ්‍යකත තමන්ගේ ප්‍රතිපත්ති විරුද්ධ බැරිදියා තමයි හරියට කියන්නේ ඒක අපිට මේ ආලෝකන කම් දෙන්නවා මේ අපේ ගුරු කරපිට සෙක්ටර් ලක්ෂණ කියලා කල්පනා කරගෙන ඉන්න බැරි ගුරු කරගෙන දෙන බලකට මොනෝවිදුලියේ තාම රෝහත් ළමයි. ඒ නිමකට මේ මොකද කියලා කල්පනා කරලා හිතුවා මේ දැන් මේ බස් වෙනාට තාම සමන්වියදී කරගන්න ඊට පස්සේ කරුණාවෙන් මේ කුඩා බස්ෙන්ට සතපින්දර කලියට කරගෙන ගිහිල්ලා වන්දනා කරලා කුඩේ විහාර ගියෝ හරි ඉවරයි යන්න වැඩ කියලා. ඊට පස්සේ මම කියන්නේ කිසි ප්‍රශ්නයක් නැතිව භාවනා කරලා සාකච්ඡා කරා. මේ කරන්න වෙලාවක් නෑ වැඩ. ඉතින් මම ගොඩාක් කියලා හුවා අහවල් වෙලා අහවල අන්තිම අහවල අඳුන් නැගිටලා කටහොඩ ගන්න ටිකට ඒද්ද ඒක කෙනෙකුට කොම්මන්ට් ආතියි ඒ නැත්නම් මේ පිළි පාත කරලා ඉන්න පාත්‍රය හොදලා ඒද්ද එතනත් ඉන්නේ කෙනෙක් ප්‍රශ්න ඊට පස්සේ අහුව ඔබ වහන්සේ මෙච්චර මහා කාර්යයකින්ද ඒක නලන්නවත් වෙලාවක් නැහැ ඒක තමයි ආදාරවල පිළිතුරු ඇත්තමින් බලන්න ගියා මම මේ අමෙන්ට කම්බුරේ ඉස්සත්තා මට කියන කොහොමඩක්වත් වෙලාවක් නැහැ කියලා කල්පනා කරා මේ මිනිස්සු අමෙන්ට කියාගේ කතාවේදී මෙච්චර දුර ඉඳලා ආවේ මට වන්දනා කළා සම්පතන් ගන්නේ මට මේ කියලා යනවා. මම මේ වැඩේ කරන්නේ කවදාද ගන්නේ. එක්කෝම නැවිල ගිරෝමල ගිරෝදාය කියලා කාගේ ලෝක දින කටයුතු කරනවා. එහොත් මට කියලා වෙලාවක් නැහැ විදිහට කල්පනා කරනවා. පහු වෙන උදේ කාලේ විදිය ගහන්නත් ගන්න. එතන දිස් එකක් කියන්නට අර මේ දැන් බොහෝ නැහැට කරනවා. ජනමක් අවසාන අරගෙන හිතාන් හිතන්නේ මොනවද කියලා පිටිට ගන්නවා. දැන් මේ වෙන අවස්ථාව වෙනකොට මම වැඩ ඉවර කරගෙන ඉන්නවා. සමාධියත් බොහොම ලොකන තරමට ගියා නෑනලා එතන ගිහලා මම කාර්යයක් කරගන්න තමයි තාම ගන්න වාහන ගන්න බාහම ගන්න කරගත්ත අනේ කිසිම දෙයක් නෑ ඉදිරියට කල්පනා කරලා තමයි මම මේ වස්තාලෙ ඉන්නේ ඉඳගෙන සුමුදාත කරන කාටවත් කියන්නේ විදෝ භාවනා කරනදී ඒක බුදු වස්තාලෙ ගියා මොනම ගුණ දීගත්ත වස්තාලෙ වල කල්පනා කරන දේ කිච්චේ අර හත් වෙලා මහා පවාරණය කළා මම පොදරනවා කෙනෙක් මට එහෙම දෙයක් කරගන්න නැතුව බොහෝම සංඝාසන ඊට පස්සේ කිය සමාජය මම කරන්නේ හොඳ වැඩක් තවත් අවුරුද්දක් කියලා. තවත් අවුරුද්දක් අවුරුදු 32ක්. ඉතින් ගුරුන් දෙයිසක්. අපි මේකට හරිය කනවා. මේක තමයි කියන්නේ ලොක්කම පිට බොමනසෙට නැත්නම් මොදාන්ක දුක කියන අස්තනක ආසනලන් ඉඳගෙන ඉඳ තේම අඳන්. සාහනෙකට පස්සේ විද්ධහගෙන කියලා මම මගේ වගේ දැක්කට ගත්තේ නම් ඒක පසුබාහයි මම කවදාද මේ ජීවිතේ පුළුවන් වෙන්නේ මට මම පවාරණය පවාරණය පුළුවන් වෙන්නේ මාර්ගඵලයක් ලබා ගන්න කියලා හින්දු තේරුම් අන්නකොට අහන ළඟ ඉඳගෙන තවත් මිනිස්සු කඳ එහෙනම් කවුද මේ කල්ලි අඳන්නේ කන්නකොට මේ කවුද කියලා මම දෙවියන්ට ආවා ඒක ඉන්නවා කරලා මාත්‍රේ අඳලවත් මාර්ගඵලයක් දැක්වලා බලන්න බලන්න ඒ කියන්නේ මේ මාර්ගඵල ගන්න මාත්‍රේ අඳලම මාර්ගඵලයක් අපිට ලැබෙන්නේ ඊට පස්සේ මම කල්පනා කරනවා මේ නේතුණස්සේ බලවමට පිළිතුරු කරන්නේ හිතේ නැතුව මම හිතෙන් තරම් ලේසි කරක් නෙවෙයි මේ ඔක්කොම සිද්ධාය වෙනකෝ හිත හිත අර මුත්‍රා දුක නැත්නම් අදක්ෂයනේ නිරාමිත දුක යටපත් වෙනනේ ඒක හිතට අතගෙන වැඩ කළා කිසි එකක් අවුරුදු ගියාට පස්සේ ඉන්නවා කියලා ඉතින් මොනවද කියලා හිතන්නේ කවුරුවක්වත් ඉන්නවා කියලා ඔයගේ පැත්තකටපත් නෙවෙයි. මොනවා කෙනෙකුද කල්පනා වෙනවා එක්ක හදිපත්තාන රූපය අවසාන කියන විදිහම දවස් හතෙන් හත් වෙනවා. එතන දවස් තුනක් වැඩිනම අවුරුදු හතෙන් හත් වෙනවා. මේ විදිහේ කලකමක් අපේදනා කරගන්න. මේක පසුකට දැක්කට පස්සේ අර ගොඩේ වෙන කරලා තියෙන විදිහ කරන්නම. අනිවාර්යයෙන්ම තියෙනවා මුලින්ම හිත දෙමනස. එතකොට හිතන්නේ මොකද? ඒක හිතන්නේ මේ කොහොමද හරි මේ ධීරය වැරදි. මේ ප්‍රේමය වැරදි. මේ ආහාර වැරදි. මේ ඉස්සේ වැරදි. මේ ස්ථාන ප්‍රතිපත්ති වැරදි. ඒ වගේම අර ආනකට සිඳන ගන්නවා. අපේ මේ ආධ්‍යාත්මික ජීවිතේ යම් සුන්දරත්වයක් වෙනවා නම් ඒක අනිවාර්යෙන්ම අපිට තියාගෙන යන ඒක ඒ ලෝකෙන්නේ නිදි අන්තිමට වෙන්නේ නැයි. ඥාන විදක නිසාමයි යම් විදක නිරාන විදක හොඳට ඒක සුවතු අපිට මූලිකව කටයුතු කරනවා නම් ඒ විදිහට හරියට වෙන්න පුළුවන් ඕනම කෙනෙක් ඕනම ප්‍රශ්නයක් දෙන්න ඒක මොකක්ද ගතිනික අපි බොහෝම ඉක්මනට නිදාංශ දෙකක් ආවහම අවුදුනිත් එක ඒකයි අපි අදහන්නේ නිරාංශ දෙකක් ආවහම නිරාංශ දෙක මේ මෙලෙව මේ නඩේ මේ අදේ වශයෙන් තේරුම් ගත්තොත් තමයි නිවන් ලැබෙන්නේ කියලා අපි හිතන්නේ අපි හිතන එක කවුරු හරි මට පුරා අපි දෙයක් හතරෙත් ඉතින් දෙවියන් කරලා එහෙනම් ගුණ තුන කීටි ආශ්‍රය කරගෙන ඉති අපි මේක ඉවත් කරනවා ඒ මොකද අපි තරම අදහස කියන්නේ සාමිතේ ඉතින් අපි මෙලොව සිදුපත් අපි වෙලාවට අපි හරියට කරනවා කියන සිතක් කරන්නේ මොහොන් කියලා ගුණයකට නැතිව අපිට වගේ සිතක වෙලාවකට නැතිව ඒ වගේ සංවිධානයක් නැතිව මේ කටයුතු කරන එක කරලා දෙනවා නමුත් ඒක එක්කම ඉන්න හිතේ කවදාකවත් තේරෙන්නේ නැහැ ඒක දෙකක් බවට පත් කරලා දැක්කේ හරි එකක් බවට. ඒ නිසා යෝගාවචර නිදාන සුදුක, නිදාන සුදුක මේ සත්‍යය තේරෙනවා. ඒ සත්‍යය තේරුම් ගන්න නැතුව ඒ දුගුණෙන් දෙකට නිදානක සතහනාන ගමනේදී නිදාන සුදුක කියනවාමයි ඒක සතුටු මුල නදාග දැක ගන්නවා කියන බැලුව නැත්නම් ඒ කියන්නේ හිතකට හරි දායකත්ව සිතා ගන්නවා. ඉතින් තමයි කියන්නේ මේ පරාජිත කරනකත් දෙලකින් අදගෙන යනවා වගේ ඉදී යකණිය සිටිනවා. අනිවාර්යයෙන්ම අර දුක වේදනා දුක් වේදනා පිළිබඳව තමන්ගේ ධෛර්යයකට ක්‍රමයට ඒ හොඳට ස්පර්ශ කරලා. ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ පිළිම නේද? එහෙනම් තමයි වේදනාවට දෙකින විදිහට කියලා අතහරින්න යන්න පුළුවන් කියලා හිතනවා. ඊළඟට විදුවාරිය කරනවා. මේක මේ කාමෙන් දෙකට බදාලා. ඒක తీවර රාශියකින් යන ගමන. ඒ తీවර රාශියෙන් යන ගමන උපේක්ෂාවටපත් වෙනවා. මේ උපේක්ෂාවටපත් නැතිව අපි ඉන්නේ අවිද්‍යාව කියන කවදාකත් වෙනවා. හරිදාකත් අපි මේ අවබෝධ කරන හතන්නේ අනිත්‍ය සංඥාති කියන තුන තුනට තියෙනවා. උපේක්ෂාවට විශේෂයෙන්ම කියන්නේ නිරාමිත නැත්නම් මෙතනක උපේක්ෂාවට විතරයි අනිත්‍ය සංඥාති කියන විකල්පය සාධාරණ ධනාත්මක පැත්තට යටෙන්නේ එනවා තමයි නිවන අරමුණු කරන්නවත් පුළුවන්. අනිත් හැම වෙලාවෙදීම හිත මේ සාමිතේ. සාමිතේ තාකල් අපි අන්න. ඒ නිසා සර්වද සාසන අන්ධ බුද්ධලේ ඒක සත්‍ය බුද්ධලේ දී සත්‍ය බුද්ධලේ වශයෙන් සඳහන් කරන අන්ධ බුද්ධලයා කියන සර්වද සාසනේ ඒක සත්‍ය බුද්ධලයා කියන මේ සාමිතේ. ඒක ලෝක ජනතාවෙන් ගත්තේ ඉක්මනට වශයෙන් ගත්තේ සාමිතේ දානසේ හතයි. පිළිබඳව අයිතිවාසිකමක් ඇති පිළිස එක්තර පිළිසියෙන් ඒක එදත් සාධාරණව අදත් වෙනවා. ඒක අපි උත්සාහ කරන්න ඕනේ. පිළිසෙනකට ලබන්න බැරි, ග්‍රහණයකට දෙවියෙකුට ලබන්න බැරි. හරියට සාහිත්‍යයේ සාහිත්‍යයේ කමලක් ලැබුණා කියන්නේ මේ සාමිකසිත. අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ විනිශ්චය කරනකොට මේ ආංශ චක්‍රත් එක සමබර කරලා දැනගත්තා නම් අපිට අත් දෙකම ඇති කෙනෙක් ආවා. ඒකේ ගැඹුර තියෙනවා. යම් කිසි ගැඹුර තියෙනවා අස්තකම තියෙනවා. තනිය අය මනෝවි ගැඹුර තියෙනවා. ඒකේ ගන්න විනිශ්චය ආරයි. ඒ නිසා අපි මේ සත්‍යබ්බන් වැඩි වෙන්න වැඩි වෙන්න, ධන බලය වැඩි වෙන්න වැඩි වෙන්න, කුල බලය වැඩි වෙන්න වැඩි වෙන්න, කර්ම බලය වැඩි වෙන්න වැඩි වෙන්න, අන්නේ සාමික සාමිකමාන ඉදිරිපත් කරගෙන මහා විනිශ්චය කරලා අවසාන අනවශ්‍ය විදිහට චේතනා කරන වාසියක් ගන්නවා. නිරාමිත සපය, නිරාමිත දුක, නිරාමිත දුක පැත්තකට අපි ගමු. අපි ඉන්නේ ඉන්නේ ඉන්නේ අසන්නට. ඒකට එන දෙන්නේ නැති වැඩි බහිණ පිටක් පාවා. ඉතින් අධ්‍යක්ෂණවා මේ වේදනාව වේදනාවට පස්සේ වේදේ සහිතාවා වේදනාව වේදනාවට පස්සේ වේදේ කියලා මේ අපි අභිධිකත්වයට ගත පහතේ ඉන්නේ මේ අපිත් එක්ක ඉන්නේ අනිත් හැම කෙනෙකුම මේ වගේ වේදනාවට ඉඳියක් තමයි. ඒ වේදනාවේ අනාත්ත ඉදේන සිදුවෙන දේ තමයි සාමිත විනිශ්චය. සාමිත ඒ ඒ අනුව නම් විනිශ්චය කරා. නිසා අපි අපේ පිළිබඳව වැරදියට කවුරු යාදකත් කරනවා නම් චෝදනා කරනවා නම් නැත්නම් වැරදි විදිහට අපි ඉස්සස් කළ කතා කරන හොඳේ තේරුම් ගන්න ඕනේ ඉවත් මේ සාමිකේන ඉදිරිපත් කරන ගම විද්ද. ඒකෙන් අපි නැති වෙන්නේ නැහැ. නැත්නම් ඉමොත් අපි ඒ කාන්තේ සාමිකේ කරනවා. දේශිත සතට දේශිත දෙකට වැටෙනවා. අපි මේක ලොක්කම හිතන සංයාම හිතකින් පවත්තන්න නම් අපි අධ්‍යාත්ම වශයෙන් තමන්ගේ කායියට ඉන්නා වේදනාව පිළිබඳ හොඳේ අවබෝධය තියෙනවා. මේ වේදනා තමයි සංඥාවට බලපාන වේදනා තමයි සිතේ කල්ලාසයට බලපාන වේදනා තමයි දුකේ කල්ලාසයට බලපාන ඒ නිසා වේදනා පිළිබඳ සම්පූර්ණ හැඟීමක් නැති කරන ඕන වෙලාවක මිත්‍යා දෘෂ්ටියකට වැටෙනවා ඒ නිසා වේදනා පිළිබඳ එකක්ද අදිටම ඒක සාන්ත නිරාමික ඒ සෑම එකක් වශයෙන් තමයි කලකන වෙන ඇත්ත වශයෙන් තමයි අල්ලගෙන දෙන්නේ කියන හේවා හේවා ලක්ෂණ යෝගාවතේ තව යෝගාවතරේ කතා කරන්න වෙලාවක් නැතිනේ. ඒ තරම්ම මේක පිළිලිද. ඒ විදිහට අපි අධ්‍යාත්ම පරිද්ධාව අපේ අතුලක වශයෙන් තමයි අපි පිටිපිට වශයෙන් වේදනා බලනකොට භවන කෙනෙක් වේදනා දෙනවා. ඊගාන භවකනාගේ සඳහන් කරනවා සමුදේ ධම්මාන පස්සීවා වේදනා වේදනාන පස්සී විරති වය ධම්මාන පස්සීවා. මේ වේදනා සියල්ලටම සමුදේ වේලා දෙන එකක්. හැකීමක් නිසායි, ලැබීමක් නිසායි, ලැබීමක් නිසායි අපි හැම වෙලාවෙම වේදනාව. ඒ නිසා අපිට කවම දාසවත්, කව කාටවත් වේදනාව අඩු අඩු කරන්න සත්‍යයක් අපිට. අපිට වේදනාව අඩු අඩු කිරීමේ හේතු ධර්මයක් වෙන්න පුළුවන්. නමුත් ඒ වේදනාවම තියෙන හේතු සංකල්ප. ඒ පුද්ගලයාට තියෙන ඒ පුද්ගලයාගේ පෙර කර්ම ශක්තිය, ඒ පුද්ගලයාගේ ඉතිමිසේ සම්පatti ප්‍රයෝජනවල අනුව එයාට උරුම වේදනාවක්. ඒක අපි උත්සාහ කරන මේ ලෝක ප්‍රශ්න කොහොමද ඉඳලා විශේෂයෙන් මේ ලෝකයක් අද කරන්නේ හරි ඒකට අනස්මයේ අද කරන දෙන්නේ ඉතින් මේ මේ මේ ධර්ම තේරුම් ගන්න ඕනේ. ඒක මොන හේතුවක් සමුදයක් තියෙනවා හේතුවක් තියෙනවා. ඒ වගේම මේ වේදනාවෙන් යන්නයි හොඳට තද දුක් වේදනාවක් ආව වෙලාවට අපි කල්පනා කරන්නේ මේ වේදනාවකත් තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. අපිට මේ පරිගල වේදනාවක් ආවම හිතන්නේ දැන් මේ තරම් ඉවර වෙන්නේ පහදිලෙන් නම් ඒක කරේ එහෙම නැත්නම් අන්තිමාගේ දාදී මොනේ සදාකාලික ලෙසයි ඒක නිසා වේදනාව නම් හොඳ තෝරන ඉස්සරහ කියලා තමයි මේ ඉස්සරහ යඳ යදෙනවා යඳ යදෙනවා පිටට පස්සේ. මොකද දාපත් දෙන්නේ මේ වේදනාව කියන හරිය අනිත්‍ය දුකට අනාත්මද වැඩක් ඒක. මේ යන්ති පිටේ වේදනා ආකාරයේ හය ආකාර වේදනා දැක්කම ඒ විදිහට සුදේර තේරුම් අරගන්නවා මේ වේදනාවත් අනිත්‍යයි. මේ වේදනාවත් දුකයි. මේ වේදනාවත් අනාත්මයි. වේදනාව ආශ්‍රය කරගත්තේ තමයි අපි මේ වේදනාවට සම්බන්ධ ඒ නිසා වේදනාවේදී වය ගන්නවා. වේදනාවේ දත යන වේදනාවේ අවසානය. ඒක පිළිබඳව කාරණාවල තමයි අර මම දුන්න දහසුන්වාක මතක් කරේ. සැප වේදනාවක් නම් මතේන බව දැනගැනීම සැප. යනකොට දුක. දුක වේදනාවක් නම් මතේන බව දැනගැනීම දුකයි. යනකොට සැප. උපේක්ෂා වේදනාවක් නම් තියෙන බව දැනගැනීම දුකයි. නොදන්නකම දුකයි. මේ විදිහට කටයුතු කරනවා නම් මේ පුද්ගලයාට පුළුවන් වෙනවා අත්ති වේදනා තියාපනත සතිපස්සිකත් අපි කියලා කියන්නේ වේදනා සාමයි. වේදනාවක් කියනවා කියලා හරි අපිට සත්‍ය තේරුම් ගන්න පුළුවන්. ඥාන දේ ඥානවත් ආය කටිපති. මේ වේදනාවට කියන්නේ මේ වෙන මේ ධර්ම පොත්පත් කියනකොට අනුන්ට බලසයන්ට අපි වේදනාව පිළිබඳ ඥානය පහළ කරගන්නවා. මොකද මේ සත්‍ය දේශනාවයි අනිශ්චිතෝක යෝති. අනිශ්චිත භාවයන යෝජනාවේ අන්තිමයි. යෝජනාවට මෙදලී ඉන්න පුළුවන් ගැතිය. ඒක කියන පරතෝ සංකල්පය. යෝජනාවක් කියන තමයි යෝජනාව යන්නේ අනිංගේ එකක් වගේ බලන්න පුළුවන් පැත්තකටපත්. අනිවාර්යයෙන්ම අපි කියන වේගාවතර වේදනා විදේකපත්. ඒකෙන් අදහස් කරන්නේ වේදනාවක් නෑ කියලා ඒක ආයෙම එනකොට එන බව දානවා. ආයෙකට තව කෙනෙක් බව දානවා. යනකොට යන බව. නිසා ඒ දුක වේදනාවට යට වෙන්නේ. සාමිකන සාමික බවයි. ඒ රාමිකන නිරාමික බවයි. දෙකක්